ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්කුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි සංයති සංකබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපටිනිස්සග්ගෝ සංහස්සයෝ විරාගෝ නිරෝධෝ නිපාන මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු මොකකින් අතහැර ගැනීම සංහාව ක්ෂය කිරීම නොවන නම් වූ විරාගය නැත්නම් නම් වූ නිරෝධය නිවීම නම් වූ නිපාන අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝ රත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 22 වන දේශනයයි අදට නියමිතව තිබෙන්නේ. මේ ශාසනයේ විමුක්ත පුද්ගලයා මහා සමුද්‍රයට උමා කරන ලද්දේ යම්කිසි ගැඹුරු අර්ථයකින් බව තේරුම් කරන්ට අප ගියවර දේශනයේදී උත්සාහ කළා. දියසුලියක් උපමාව අපි ඒකට ඉදිරියට ගත්තා. සංසාර වටයෙන් මිදීම එහෙම නැත්නම් සංසාර වටයේ සිඳීම හරියට හරියට දියසුලියක නතර වීම හා සමානයි. සංසාරික දියසුලියෙන් නතර වීම හා සමානයි. දියසුලියක් මහා මොහොත සාමාන්‍යයෙන් දියසුලිය කියලා කියන්නේ හැරෙන පෑරෙන පාතාලයක් කේන්ද්‍රස්ථානය කරගෙන මහා මොහොත තුල පෞද්ගලික ප්‍රයත්නක් මවාපාන යම්කිසි විපරීත අයථා විතත තත්ත්වයක්. වියසුගේ නිතරම දෙකක් පිළිබඳ හැඟීම ඉස්මතු කර දෙන ද්වේතාවක් අනුව ක්‍රියාත්මක වන විපර්යාසයක්. ඒ ඇතිපා අතනක් මෙතනක් තිබෙනවා. මමෙක් පරෙක් තිබෙනවා. ඇතුළත පිටත ભેදයක් අන්තෝ ජටා බහ ජටා අවුල් තත්වයක් දියසුලියකින් පිරිමු කෙරෙනවා. දියසුලියක නතර වීම දෝසාවෙන් මිදුන හුදකලා ඒක කේවලී තත්ත්වයක්. කේවලී කියන වචනය ගැනත් අපි ඊසකට සාකච්ඡා කළා. හුදකලා කේවලී තත්ත්වයක්. ඒ ජීසුගේ නතර වීමත් හා සමගම අර කලින් කියාපු අතුලත පිටත බෙහෙද අන්තෝ ජටා බහිජටා අවුල් ආදී ඒ සියල්ල නිර්වුල් වෙනවා. ඒ සියල්ල නිර්වුල් වූ ශාන්ත තත්ත්වයක් ජීසුගේ නතර වීම. එතනක් මෙතනක් කියලා දක්වන්නට බැරි මහ මුහුද විතරයි ඉතුරු වෙන්නේ. මහ මුහුදේ යම්සේද දැන් දියසුලියත් එසේමයි. මේ එසේ වූ බව බව දියසුලියෙහි නතර වීමයි, නිරෝධයයි, සංසිඳීමයි. මේ නතර වූ දියසුලිය පිළිබඳ කිසියම් ආකාරයකින් පෙන්වුම් කිරීමක් කරන්නට බෑ. අර කලින් පෙන්වුවා වගේ අතන මෙතන ආදී වශයෙන්. මහා මොහොතේ යථා බව පිළිගත් තථා බව එයයි. මේ තථා බවට අනුව ගිය මේ තථා බව අනුව ගිය එහෙම නැත්නම් තත බවට පැමිණි මේ දිය සුදිය දැන් තථාගත නමින් හඳුන්වීමට සමාතින් සුසුසු. මේ තථා බව නිසාම තමයි අර සාදී කියන වචනයත් ඊට සම්බන්ධයි ඊට සමානයි තථාගතයන් වහන්සේ පිළිබඳව සාදී යන වචනය දෙනවා සාදිසෝ යන වචනය දෙනවා එහි තේරුම අපි සිංහල සිංහල හෝ හිංගල වචනෙන් කියතොත් එහෙ වූ බව මේ තථාගතයන්ගේ එහෙ වූ බව අර අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන අකුප්පාචේතෝ විමුක්තිය නිවනයි තථාගතවරයා මරණින් මත්තේ වෙයිද නොවේයිද ආදී චතුෂ්කෝටි ප්‍රශ්න නැත්නම් සතර පොන් ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුන්නේ මක් නිසාද යන්න අපි ගියවර දේශනාවේදී ඉදිරිපත් කළ සූත්‍ර කොටස් වලිනුත් බොහෝ දුරට පැහැදිලි වෙන්න ඇති. දිත්තේව ධම්මේ සත්‍යතෝ හේතතෝ තථාගතේ අනුපලබ්ධ්‍යමානේ ditu දැනෙහිදීම ඇත්ත වශයෙන්ම ස්ථිර වශයෙන්ම තථාගත තථාගත කෙනෙකු නොලැබෙන කල්ලි යන දේශනා පාඨයෙන් හැඟෙන ආකාරයට ජීවමානව සිටියදී ඇත්ත වශයෙන්ම තථාගත කෙනෙකුන් නොලැබෙන නැති නිසා මරණින් මතේ තථාගතවරයාට කුමක් වේද යන ප්‍රශ්නේ පව අර්ථ ශූන්‍ය බව නිගමනය කරන්නට අපට සිද්ධ වුණා. ඒ වගේම උපේචහං ඒතරහිත දුක්ඛං චේව පඤ්ඤපීන් කලිනුත් දැනුත් මම දුකක් සහ දුක්ඛං චේව පඤ්ඤපේමි දුක්ඛස්සච නිරෝධං. උබ්බේචාහං ඒතරහිත දුක්ඛං චේව පඤ්ඤපේමි දුක්ඛස්සච නිරෝධං. කලිනුත් දැනුත් මම දුකක් සහ දුකෙහි නිරෝධය පමණක්ම පෙන්වා ළමි කියන ඒ බුද්ධ වචනේ අනුව ඒක තීරණාත්මකයේ බුද්ධ වචනේ අනුව අපට පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දීමේදී සත්පුද්ගල ව්‍යවහාරයෙන් පිටින්ම ඉවත් කරලා ඒ වෙනුවට ධර්ම ස්වභාවය පමණක් බුදු ධර්ම ස්වභාවය පමණක්ම මතු කර දෙන චතුරාර්ය සත්‍ය දේශනාව උපකාර කරගෙන මේ ප්‍රශ්නයට ප්‍රශ්නය විසඳු බව මේ සත්ව කුජල ව්‍යවහාරය පිළිබඳව අපි ටිකක් ගැඹුරින් සලකා බලන්න සිදු වෙනවා අක්නිකාලේ වක්හාගතවරයා නැති කියලා කිව්වහම බොහොම දෙනෙකුට බිහිතියකුත් ඇති වෙනවා මේ කුමන අර්ථයෙන්ද මේක කියන්නේ කියන එක තේරුම් ගැනීමට මේ සත්‍ය කියන වචනයට බුදුරජාණන් වහන්සේ දීවදාල අලුත් නිරුක්තියක් අමුතුම නිරුක්තියක් අප කියවර දේශනයේදී අර රාජ සංයුක්තයෙන් කොටා දැක්වුවා. රූපේ කෝ රාජ සති රූපේ කෝ රාජ යෝ ඡන්தோ යෝ රාගෝ යානಂತಿ යා තණ්හා తත්‍ර සත්තු తත්‍ර විසත්තු తස්මා සත්තෝති උච්චති. රාජ රූපයේහි මේ එක එක ස්කන්ධය ගැන ඒ දිගටම කියනවා මේ රූපයේහි යම් රාගයක් යම් ඡන්දයක් යම් නන්දියක් යම් තණ්හාවක් වේද ඒ රූපෙහි ඇලුනේ වෙසසින් ඇලුනේ එහෙයින් ඒ ඉබඳු ඇලුණු පුද්ගලයාට සත්‍යයයි ව්‍යවහාර කරයි කරනු ලැබේ මෙතන අර සත්‍ය කියන වචනය සත්‍ය කියන වචනයට සම්බන්ධ කරලා මේ අර ප්‍රාසයක් අනුව එක එක සමාන විදියට ශබ්ද වෙන නිසා ඒ අනුවයි බුදුරජාණන් වහන්සේ නිරුක්තිය දීලා තියෙන්නේ. රූපේ සත්ත්වෝ විසත්ත්වෝ අර සත්ත්වෝ විසත්ත්වෝ කියලා කියන්නේ රූපෙහි ඇලුණු විශේෂයෙන් ඇලුණු. එතනක් කියන සත්ත්ව කියන වචනයක්. ඉතින් මේ සත්‍ය කියන එකට විශේෂ නිරුක්තියක් මේ බුදුරජාණන් වහන්සේ දීලා දාලේ. එතකොට මේ සත්‍ය කියන වචනය ඒ නිරුක්ති ගැන කල්පනා කරලා බලනවා නම් ඒ මානව ඉතිහාසයේ මුල් කාලයේ ඉඳලම මේ සත්ව කියන වචනයට ඉතාම විශේෂ තැනක් ලැබුණා. සත් අසත් ආදී මේ පදාර්ථ වශයෙන් ලෝකයේ යම්කිසි සත්‍ය දෙයක් තිබෙනවා කියන හැඟීම දෙන වචනයක් මේ සත්ව කියන වචනය. සත්ත්‍ය කියන වචනෙට සත්ව කියලා සංස්කෘතෙන් එහෙම තියෙනවා. ඔය තිබෙනවා කියන අර්ථය හඳවන සත් ආදී ක්‍රියා රූප, ප්‍රදන්ත රූප ආදී ඒවා ආශ්‍රයෙන් මේ පද දෙකක් හැදෙනවා සත්‍ය සත්ව. දැන් සත්‍ය කියලා කියන්නේ සත්‍ය කියලා කියන්නේ ඇත්ත. ඇති දෙය කියන එක. ඒ වගේම සත්ව කියන්නේ ඇත්තා. ඇති බවක් හඳුනන එන්න නැත්නම් ඇති බවට ප්‍රතිචාරයක් නැගෙන තැන කියලා ගන්න පුළුවන් අපිට. එතකොට සත්ව මේ අර සත්වයාගේ මේ සත්‍ය බවක් තිබෙනවා කියන ඒ ඒ විදිහට ඒකාන්ත සත්‍යතාවක් සත්‍ය කියන වචනයට කාලාන්තරයක් තිස්සේ ආරෝපණය වෙලා තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දීවදාල අලුත් නිරුක්තියට අනුව සත්‍ය සත්‍ය කියන වචනයට ලැබෙන්නේ එක්තරා සීමිත සාපේක්ෂක වටිනාකමක් පමණයි. සීමිත සාපේක්ෂක වටිනාකමක් පමණයි. දැන් අර රාජ සංයුක්තියේ පාඨයෙන් අපිට හැඟෙනවා ඒ රූපය රූප ආදී එක් එක් ස්කන්ධය පිළිබඳව ඡන්දයක් රාගයක් නන්දි කියලා කියන සතුටු වීමක් සංහාවක් ඇතිතාක් ඒ සංහාවයෙන් ඇලීමක් ඇතිතාක් සත්වයේ ඇත එබඳු ඇලීමක් නැති වූ විට සත්‍යයේද නැත. ඒකයි අර සීමිත සාපේක්ෂක වටිනාකමක් කිව්වේ. සාපේක්ෂක කියලා කියන්නේ ඔය පරස්පරාපේක්ෂක ආදී වශයෙන් අපි වචන යොදන සමහර විට යම්කිසි දෙයක් මත රඳාපවතින දෙයක්. ඒකි ඒකාන්ත දෙයක් නෙවෙයි යම්කිසි දෙයක් තවත් දෙයක් උඩ රඳාපවතින දෙයකටයි සාපේක්ෂක කියලා කියන්නේ. ඒක නිසා මේක සීමිතයි. එතකොට කුමක් උඩ රඳාපවතින්නේ අර ඇලීම උඩ. රූපාදී එක් එක් සං එක් එක් සංදේ පිළිබඳව ඇලීමක් තිබෙන සාහස් සත්වයක් ඇත. ඒ බඳු ඇලීමක් නැති වූ ඊට සත්වයක් නැත. එතකොට මෙන්න මේක නම් తত্ত্বය මේන් අපිට තේරුම් ගන්න පුළුවනි මේ බුදුරජාණන් වහන්සේ දුන්න මේ සත්‍ය කියන මේ වචනේ තෙදුන්න නිරුක්ති අනුවම මේ තථාගතයන් වහන්සේ සත්‍යයක් නොවෙන්නේ මක් නිසාද කියලා. අපි එදා යන්තමින් අර උපුටා දැක්වුවා ඒ රාජ සූත්‍රයේම එක්තරා උපමාවක් අපිට ඒක වැඩිින් විස්තර කරන්න බැරි වුණා. ඒ උපමාව අනුව අර කුඩා දරු දෙරියන් ඒ අර අර කියාපු අර නිර්වචනය එහෙ නැත්නම් විග්‍රහයට පසුව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ උපමාවක්. සේයථාති රාජ කුමාරකාවා කුමාරිකායෝවා පංසුවගාරෙහි කීලන්ති ඔය සෙල්ලම් ගෙවල් වලින් වැඩි ගෙවල් වලින් සෙල්ලම් කරන කුඩා දරු දෙරියන් ගැන උපමාවක් බුදු පියාණන් වහන්සේ දෙන්නේ. Eh, ඔවුන් තුල ඒ දරු දැරියන් තුල අර සෙල්ලම් ගෙවල් පිළිබඳව රාගයක්, ඡන්දයක්, නන්දියක්, සංහාවක්, පරිලාහ නම් වූ දැවිල්ලක්, විපාසයක්, ආසාවක් ඇතිතා ඔවුන් ඒවා සමග ඒවා ඒවාට ඒ සෙල්ලම් ගෙවල් වලට ඇතුල් වෙනවා ඒවා සමග ක්‍රීඩා කරනවා ඒවා ධනෙ හැටියට සැලකනවා ඒවා මගිය කියා ගන්නවා හේලායන්ති ධනයන්ති ආලයන්ති කේලායන්ති ධනායන්ති මම ආයන්ති නමුත් යම් කිසි අවස්ථාවක නුවණ මුහුකුරා ගිහිල්ලා අර કૃષ્ණාවත් ඉවත් වුණා නම් අර සෙල්ලම් ගෙවල් පිළිබඳව ඔවුන් මොකද්ද කරන්නේ හත්තේහික පාදේහික අත්පාවලින් විකිරාන්ති විධමන්ති විද්ධාන්තෙන්ති විකීල නිකං කරොන්ති ඒවා විසිරුව හරිනවා බිඳ දමනවා විනාශ කරනවා තවත් සෙල්ලම් කරන්න බැරි තත්යකටපත් කරනවා එතකොට අර දරුවන්ට අර අවිද්‍යාවත් දැන් අපි ධර්මානුකූලව කල්පනා කරලා බලනවා මේ මේ උපමාවේ අර්ථය අවිද්‍යාවත් සෘෂ්ණාවත් ඇතිතා අර කුඩා දරුවන්ට අර සෙල්ලම් ගෙවල් ඇත්තා සත්‍යයි සත්‍ය දේවල් ප්‍රඥා උදා වෙලා කෘෂ්ණාක්ෂය වුණු හැටිය ඒවා අසත්‍යයි ඒක නිසා තමයි ඔවුන් මේවා බින්ද දැම්මේ ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තමයි සාමාන්‍ය අසුතවත් ප්‍රත්‍යඥය අර පංචස්කන්ධ අර රූප ආදී එක්ක ස්කන්ධය පිළිබඳව අල්මුක් යදිතා ඒවාගේ යථා තත්ත්වය අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් පිළිසිඳ නොදක්නා නොදන්නාතා ඔවුන්ට ඒවා සත්‍යයි ඔවුන් ඒවා ඒවා අල්ලා ගැනීම නිසාම ඔවුන් ඒවායින් බැඳිලා ඒක නිසා තමයි ඔය කර්ම ආදී වශයෙන් පින්පව් ආදී වශයෙන් මේ හැම එකක්ම සත්‍ය වෙන්නේ එතන ඉඳලා. ඒකට ඇලීම නිසාම මේ හැම එකක්ම සත්‍ය වෙන්නේ. උපාදාන පත්‍යෝ පත්‍ය භවෝ කියන අදහසමයි මෙතන කියවෙන්නේ. අල්ලා ගැනීම නිසාමයි ප්‍රයත්නක් පවතින්නේ. එතකොට මේ ඇලීම කියන අදහසේ තියෙන මොන ගැඹුරු අදහස තේරුමයි. නමුත් යම් කිසි අවස්ථාවක ප්‍රඥාව පහළ වෙලා අර කියපු අර තෘෂ්ණාව කියනවා නම් ඒ අවස්ථාවේ ඒව සියල්ලම අසත්‍යයි. සත්‍යයකුත් නැහැ. සත්‍ය බවක් නැති නිසා සත්‍යයකුත් නැහැ. එතකොට මේ විවරණ මාර්ගය අපිට තවදුරටත් පැහැදිලිව හෙලින් කරන හොඳම වටිනා සූත්‍රයක් තමයි නිදාන සංයුත්තේ කච්චායන ගොත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය විවරණය කරපු ආකාරය. එතන දීඝ ඒ දීඝ සූත්‍රය අපි කලින් අවස්ථාවකට සුපුටා දැක්වා දැනට ඕන කරන ටික අපි ගත්තොත් විදිහට දුක්ඛ වේම උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති ඉති නකංඛති නවිචිකිච්ඡති අපරප්පත්‍ය ඥාන මේ වාස්තෙත් හෝති එතාවතා භෝගස්සායන සම්මාදිට්ඨිය උපදෙනී දුකක්ම උපදී නිරුද්ධවන්නේ දුකක්ම නිරුද්ධ වෙයි යනුවෙන් දැනගෙන සැක නොකරයි දෙගිඩියා පහළ කර නොගනි විචිකිච්ඡ අපරප්පච්චය ඥාන මේ වස්තු හොති අපරප්පච්චය ඥානය කියලා කියන්නේ අනුන් කෙරෙහි අනු නිසා අනු කියන හටගද්දෙන් පිළිගන්න එකක් නෙවෙයි පරප්‍රත්‍ය නැතිව ආත්ම ප්‍රත්‍යක්ෂය සමාන ප්‍රත්‍යක්ෂය වශයෙන් දැනගත්තු විදියේ ඥානයක් ඒ ආරි බුද්ධලයට ඇති වෙනවා අපරප්පත්‍ය ඥානං ඒව අසෙත්ථෝති මේ කාරණය පිළිබඳව දුකක් දුක නිරෝධයක් පමණක්මයි මෙතන තියෙන්නේ කියන කාරණය පිළිබඳව ඥාන මේ වස්සෙත්ථෝති මේ විදිහේ ඥානයක් ඇති වෙනවා ඒකානතා කුහපච්චායන සම්මාදිට්ඨිය මේ පමණකින් ය කෙනෙක් සම්මාදිට්ඨියත් එක්වන්නේ මේකයි සම්මාදිට්ඨිය කියන එක එතකොට මෙතන මේ කියවන්නේ මේ මාර්ග ලෝකෝත්තර මාර්ග සම්මාදිට්ඨිය. සම්මස්සකතා සම්මාදිට්ඨිය නෙවෙයි. මම මේ මාගේ ආදී වශයෙන් ඒවා උඩ දුවන සම්මස්සකතා සම්මාදිට්ඨිය නෙවෙයි මේක. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ධර්ම ස්වභාවය හෙලි කරන සම්මාදිට්ඨිය. එතකොට මෙන්න මේ ධර්මතාව තේරුම් නොගැනීම නිසා ඒ බුද්ධ කාලයේ සිටි මහාන බමුණන් වෙන එකක් තමයි මේ ශාසනයේ භික්ෂු භික්ෂුන් වහන්සේලා පවා බුදුරජාණන් වහන්සේට උච්ඡේදවාදියෙක් හැටියට චෝදනා කළා අභූත චෝදනා එල්ල කළා එහෙමත් නැත්නම් අනිත් ප්‍රතික්‍රියාව කුමක්ද මේක උච්ඡේදවාදයක් කියලා බයි ශාස්ත්‍රවාදයක් බදාගත්තා එතකොට බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල් වල මේ චෝදනාවට පිළිතුරු දුන්නා දැන් අලගද්දුම සූත්‍රයේ බඳු අවස්ථාවක් සඳහන් වෙනවා පළමුවෙන් බුදු පියාණන් වහන්සේ මේ විමුක්ත පුද්ගලයා මේ ශාසනයේ විමුක්ත පුද්ගලයා හඳුන්වනවා පද කීපයකින් අරියෝ පන්නද්ධජෝ පන්නභාරෝ විසංයුක්තෝ කියලා. ඒ කියන්නේ අස්මිමානිය ප්‍රහීන කරාට පස්සේ ඒ පුද්ගලයා හඳුන්වන්නේ අරියෝ පන්නද්ධජෝ. මානධජය බිමහෙළු පන්නභාරෝ පංචස්කන්ධ භාරයේ විමතබු විසංයුක්තෝ භව සංයෝජන වලින් මිදුණු දැනි වලින් මිදුණු තැනැත්තා හැටියට හඳුන්වනවා. එබැවින් මේ පුද්ගලයා පිළිබඳව ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එවං විමුක්ති චිත්තං කොඩිස්සවේ වික්කුම් සහින්දා දේවා සපජාපතිකා සබ්බ්‍රහ්මකා අන්වේසං ආදිගච්ඡanti ඉදං නිසිතං තථාගතස්ස විඥානಂತಿ තං කිස්ස හේතු දිත්තේවහං වික්ඛවේ ධම්මේ තථාගතං අනුවිජ්ජෝති වදාමි එවං වාදීන් කෝමං වික්ඛවේ එවං අක්ඛායින් ඒකේ සමන බ්‍රාහ්මණ අසතා තුච්ඡ ඉදේකේ සමන බ්‍රාහ්මණ අසතා තුච්ඡා මුසා අභූතේන අභාතික්ඛanti වේනිකෝ සමනෝ ගෞතමෝ සතෝ සත්‍යස්ස උච්ඡේදං විනාශං විභවං අඤ්ඤතේති. ඒ ටිකේ තේරුම මෙසේ විමුක්ත වූ විමුක්තිත් ඇති ඒ භික්ෂුව පිළිබඳව ඉන්ද්‍ර දේව බ්‍රහ්ම ප්‍රජාපති ආදී දෙවියෝ සහිත දෙවිවරු මේ විමුක්ත පුද්ගලයාගේ මේ සත්‍යය එතන සත්‍යගත වචන යොදනවා විමුක්ත පුද්ගලයාට අවිශේෂයෙන් පොදු වශයෙන් මේ සත්‍යගතවරයාගේ සිත මෙනම් දෙයක් අරමුණු කර තිබෙනවා කියලා දැන ගැනීමට සොයා බලන්නා වූ සොයාගත නොහැකි මක් නිසාද මේ කුමක් නිසාද කියලා මා විස්තර කරනවා නම් විත්තේ වාහම් වික්‍රේ තථාගතං අනුවිජ්ජෝති වදාමි. පිටු දෙන්නේ දීම තථාගතවරයා සොයාගත නොහැකි දැනගත නොහැකි කියන මේ නිසායි ඒ බඳු ඒ සත්‍යයක් තිබෙන්නේ දෙවියන්ට හිම සොයාගන්න බැරි. මම මම මේ විදිහට ප්‍රකාශ කරන ධර්මයක් පිළිබඳව මේ ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණී මට අසත්‍ය වූ අභූත වූ චෝදනාවක් නගනවා. වේනේකෝ සමනෝ ගෝතම සම්න ගෞතමයන් සත්ව විනාශය පිළිබඳව පිණිස දේශනා ධර්ම දේශනා කරන්නේ වේනේකෝ සමනෝ ගෝතමෝ සතෝ සත්තස්ස උච්ඡේදං විනාශං විභාං පඤ්ඤති ඇත්තාවෝ සත්වේකුගේ සත්‍ය වශයෙන් සිටින් තිබෙනා සිටිනා වූ සත්වේකුගේ උච්ඡේදය විනාශය නොපැවැත්ම කන්න කනවාලනවා කියලා මේ විදිහට අභෝධි චෝදනාවක් කරනවා කියලා මා නොකියන දෙයකට මෙහෙම චෝදනා කරනවා කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා අවසාන වශයෙන් අර නිගමන පාඨයේ නැවතත් ඉදිරිපත් කරනවා අනුරාධ සූත්‍රයේදී කළා වගේ උද්දේචාහම්බික වේතරහිත දුක්ඛං චේව පඤ්ඤපෙන්වි දුක්ඛස්සජනේව එදත් අදත් අලුත් දනුත් මම කරන්නේ මෙච්චරයි දුකක් සහ දුකෙහි නිරෝධයකුත් වෙනවා කන්වාලන් එක විතරයි මම කරන්නේ එතකොට මෙන්න මේ විදිහට මේ සූත්‍ර දේශනාව දේශනා කළා තිබුණා නමුත් වෙන එකක් තමයි අටුවාචාරින් වහන්සේ පවා මේකට නිසි විවරණය දෙන්න බය වුණු බවයි පෙන්නේ එක්තරා විදිහක පසුබට වීමක් වුණා ඇතිවයි මේ විවරණයට බයින්නේ ඒ බව අපිට හෙළි වෙනවා ඒ දුන්න විවරණයෙන් කථාගතස්ස කියන වචනය මේ සූත්‍රයේ කථාගතස්ස කියන වචනයට අටුවාව දෙන ඒ පපංච සූදෙනේ අටුවාවේ අටුවාව දෙන බුද්ධ ගෝසාන්හන්සේ මෙහි ප්‍රකාශ කරනවා කථාගතස්සාති එත් සත්වෝපි කථාගතෝති අදිත්තේතෝ උත්තර පුද්ගලෝ කීනාසෝ මෙතන මේ කථාගත කියන වචනේ යොදලා තියෙන එතන යෙදෙන ඉතින්නේ සත්වයා කියන එකටත් ඒ ඒ සත්ව කියන සත්වයා කියන අදහසක් මේ හැගෙනම ඒ වගේම උත්තර පුද්ගල වූ ශීනාසුරයන් වහන්සේත් මේ හැගෙනවා කියලා තන අර්ථ දෙකක් දෙනවා. ඊළඟට අර අනනුවිජ්ජෝ කියන වචනේ තේරීමේදී අනනුවිජ්ජෝති අර්ථ දෙකක් දෙනවා එතෙන්ට. අසංවිජ්ජමානෝවා අවින්දෙය්‍යෝවා. අසංවිජ්ජමානෝවා අවින්දෙය්‍යෝවා. සතහදතෝතිහි සත්‍යේ ගහිතේ අසංවිජ්ජමානෝති අත්ථෝ වට්ටති. ශීනාසුරේ ගහිතේ අවින්දෙය්‍යෝති අත්ථෝ වට්ටති. ඊළඟට කියන්න තේරුම් කරන්නේ කොහොමද මේ අනනුවේජ්ජෝ කියන එකේ අර්ථ දෙකක් තිබෙනවාය. තථාගත යම් මේ තථාගත කියන පදය සත්‍යා කියන හැඟීම අදහසෙන් ඉදිරි සඳහන් වෙන තැන්වලදී අසංවිජ්ජ අසංවිජ්ජමානෝ කියන අර්ථය ගැලපෙනවා. අසංවිජ්ජමානෝ කියලා කියන්නේ විද්‍යමාන නොවන දක්නට නොලැබෙන කොහෙත්ම නැති කියන එක. අර කලින් අපි අර අනුපලබ්ධමාන කියලා කිව්වා වගේ කොහෙත්ම නැති. එතකොට ඒක එක අර්ථයක්. අනිත් අර්ථය අවින්දෙයෝ කියන එක තෝරන්නේ සොයාගත නොහැකි දැනගත නොහැකි. ඒ කියන්නේ ඉන්නව නමුත් දැනගන්න බැහැ. ඔන්න ඔය කියන අර්ථ දෙක. එතකොට චීන සත්‍යා තථාගත શબ્දයෙන් සත්‍යා හැඳින් වෙන තැන්වලදී අපි ගන්න ඕනේ විද්‍යමාන නොවන කොහෙත්ම නැති කියන එකයි. තථාගතයන් වහන්සේ හැඳින්වෙන තැන්වලදී සොයාගත නොහැකි ඉන්නවා නමුත් සොයාගත නොහැකි. කියලා ওই විදිහට අර්ථ දෙකක් එක වචනේ දෙතැනක දෙආකාරයකින් තෝරා ගැනීම තීරීම වටී කියලා අටුවාචාරින් වහන්සේගේ මතය ඉදිරිපත් කරනවා. ඊළඟට ඒක තහවුරු කරන්න, අවදුරටත් ඒක තහවුරු කරන්න බුද්ධ වචනයක ස්වરૂපී ශ්‍රීමුකයට ආරෝපණය කරන අටුවාචාරින් වහන්සේ මෙන්න මෙහෙම විවරණයක්. වික්කවේ අහං ධර්මානකං යේව කීනාසවං විඥාන වශයෙන් ඉන්ද්‍රාදිහි අවින්දියන් වදාමි. නැහි සයින්දා දේවා සබ්‍රහ්මකා සපජාපතිකා අන්නේ සන්තෝපි කීනාසවස්ස විපස්සනා චිත්තං වා මග්ග චිත්තං වා ඵල චිත්තං වා ඉදන්නාම ආරම්මණං නිස්සාය වත්තති ඥානිතුම් සක්කොන්ති. ඉතින් අපටිසන්ධිකස පරිණිබුතස කිං ඥානිස්සන්ති. ඔන්න ඔක අටුවාචාර්ය මහන්සිය ඉදිරිපත් කරන තර්කයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ වචනයක් හැටියට ඉදිරිපත් කරන්නේ. මහණෙනි වික්කවේ මහණෙනි ආන් ධර්මානිකං යෝ කීනාසවං මේ ජීව ජීවමාන කීනාසවයන් වහන්සේ පවා විඥාන වශයෙන් උන්වහන්සේගේ විඥානය පිළිබඳව අර ඉන්ද්‍රාදී ඉන්ද්‍රාදී දෙවිවරුන් විසින් සොයාගත නොහැකි එකයි කියන්නේ. මක්නිසාද ඉන්ද්‍රදේව බ්‍රහ්ම ප්‍රජාපතිය ඉන්ද්‍ර බ්‍රහ්ම ප්‍රජාපතිය ආදී දෙවිවරු සොයා බලන්නා වූ නමුත් මෙනම් දෙයක් ආශ්‍රය කරගෙන තථාගතවරයාගේ විඥානයේ තිබේ ශ්‍රීනා ශ්‍රවයන් වහන්සේගේ විඥානයේ තිබේ කියලා දැනගන්නට නොහැකි වෙන. එහෙම දැනගන්නට නොහැකි නම් අර පිළිසිඳ නොගෙන පිරිනිවන් පෑව තථාගතයන් චීනාශ්‍රවයන් වහන්සේගේ විඥානය කොහොමනම් දැනගනිද්ද කියලා ওই දෙකයි අටුවාවේ තෝරන්නේ. ඒ කියන්නේ මේ ජීවමානව සිටිද්දි දෙවියන්ට සොයාගන්න බෑ. ඉතින් කොහොමද අර පිරිනිවන් පෑවට පස්සේ සොයාගන්නේ? ඉතින් කියන්නේ පිරිනිවන් පෑවට පස්සේ කොහොම නමුත් ඉන්නව නමුත් සොයාගන්න බැරි අඩුපාඩුවයි තියෙන්නේ. එතකොට මෙන්න මේ විවරණ මාර්ගින අපිට පේනවා අර අර භාෂා ව්‍යවහාරය පිළිබඳ ඉතාමත්ම ගැඹුරු අංශයක් තේරුම් නොගැනීම නිසායි මේ අටුවාකාරින් වහන්සේ මේ තරම් එක්තරා පසුබටවීමකින් මේ විදිහට දෙගිඩියාවකින් වගේ මේ විදිහේ විවරණයක් ඉදිරිපත් කරන්නේ. අර බුදුරජාන් වහන්සේ ඊටාම කෙලින්ම ප්‍රකාශ කළ ඒ ප්‍රකාශනීය බල සම්පන්න වැඩි. සමහර විට ශ්‍රද්ධාව නිසා වෙන්න පුළුවන්. නමුත් ධර්මානුකූල නැහැ. සම්මාදිට්ඨිය එතන නැහැ. එතකොට මෙන්න මේ මේ කියපු විවරණය මෙතනින් අපට හැඟෙන්නේ මෙතන අපි විග්‍රහ කරලා බලනවා නම් මේ සූත්‍ර සූත්‍ර කොටස ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ප්‍රකාශ කළ අර අස්මිමානය ප්‍රහීන කිරීමෙන් අර විමුක්ත වික්ෂය පිළිබඳව විශේෂ වෙනසක් සිදු වුණා කියලා. අස්මිමානී අර මාන ධජය බිමිහිලු පංචස්කන්ධ භාරය අතහැරි ඊළඟට භව සංයෝජනෙන් මිදුණු ඒ තථාගතවරයා ඒ වික්ෂු විමුක්ත වික්ෂුව පිළිබඳව හඳුන්වන්න බැරි එහෙම නැත්නම් සොයාගන්න බැරි තත්වයක් ඇති වෙන්නේ මක් නිසාද අපි කලින් ප්‍රකාශ කළා අර මුළු මහත් ව්‍යාකරණ රටාවතම මූලික වන්නේ අස්මි කියන වචනයයි. අස්මි කූඤ්ඤය. උත්තම පුරුෂ. උත්තම පුරුෂය ඇති වුණාට පස්සේ තමයි ඊට එහා ප්‍රථම පුරුෂයත් මධ්‍යම පුරුෂයත් ඇති වෙන්නේ. ওই දෙක ව්‍යාකරණ රටාවට අස්මි කියන එක මුලයි. එතකොට මේ මේ මූලික කූඤ්ඤයම ඉගිල්ලුව දැම්මට පස්සේ අර කියාපු අර කලින් දියසුලියක් පිළිබඳව හැඳින්වපු අවස්ථාවේ ඒ කාරණාමයි මෙතෙන්දී මේ විමුක්ත භික්ෂුව පිළිබඳව කියන්න සිද්ධ වෙන්නේ. ද්වේතාවන්ව කිය වටයක් නැහැ. දෙකක් නැහැ. වටරවුමේ කරකැවෙන්නේ. එන්න වටරවුමේ කරකැවීමක් නැති නිසාම ඒ පිළිබඳව පැනවීමක් කරන්න බෑ. වට්ටන්තේ සංගති පඤ්ඤාපනාය කියලා අපි කලින් සඳහන් කළ පාඨයේ කියවෙන්නේ රහතන් වහන්සේලා පිළිබඳව විමුක්ති භික්ෂුන් වහන්සේලා පිළිබඳව තථාගතයන් වහන්සේලා පිළිබඳව පැනවීමට වටයක් නැත. වටරවුමේ කරකැවීමක් නැත. එතකොට මෙන්න මේ தත්ත්වය නිසායි ඒ තථාගතයන් වහන්සේ dittu දෙමින් ඉඳෙන ජීවමානව සිටියදීම අර සත්‍ය தත්ත්වයෙන් තොරයි. සත්‍යෙක් නොවේ. සත්‍යෙක් නොවේ කියන එක එතන හැංගෙන්නේ. අර සාමාන්‍ය ව්‍යවහාර මාත්‍ර වශයෙන් එහෙම ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. නමුත් ඇත්ත తත්වය අරකයි මක්නිසාද ඒ ඒ ප්‍රශ්නේ අසන පුද්ගලයා අර සත්ව කියන වචනේ වැරදි අර්ථයෙන් තේරුම් ගත්ත බව හොඳට හෙළි වෙන අවස්ථාව තමයි තථාගතවරයා මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියලා ප්‍රශ්න කිරීමම. ඉතින් හැගෙන්නේ තථාගතවරයෙක් ඉන්නවා කියන එකයි. ඉන්නවා නම් මරණයට පස්සේ එක්කෝ නැති වෙන්න ඕන එහෙම නැත්නම් දිගටම ඉන්න ඕන. ඔන්න ඒ විදිහේ අර ව්‍යාකරණය පිළිබඳ ඉතාම මේ භාෂා ව්‍යවහාරය පිළිබඳ ඉතාම ගැඹුරු අංශයක් මෙතන තිබෙනවා. මේක යකින් තිබෙනවා. ඊළඟට මේ අටුවාවේ අර අර විදිහට ප්‍රකාශ කරනවා දෙවියන්ට බ්‍රහ්මයට සොයා ගන්න බෑයි මේ තථාගතයන් වහන්සේ කියලා. ආ ඊළඟට ඒ වගේම තව කාරණයක් තමයි මේ මේ විදිහට හඳුන්වන්න බැරි වීමට හේතුව අර තණ්හා මාන දිට්ඨි ප්‍රපංච ප්‍රහීන කිරීම. තණ්හා මාන දිට්ඨි වශයෙන්, ඒ කියන්නේ සත්ව පුද්ගල ව්‍යවහාරය අර්ථවත් කරන ඇලුම් බැඳුම් පැටලුම් කිසිවක්. තණ්හා වශයෙන් ඇලීම, මාන වශයෙන් බැඳීම දිට්ඨි වශයෙන් පටලැවීම අර විමුක්ත බුද්ධලයා තුල නෑ. අන්න ඒක නිසා තමයි අර විදිහට අර හඳුන්වන්න බැරි. එතකොට ඒ දෙවියන්ට ප්‍රශ්නින්ට සොයාගන්න බැහැ කියලා මේ මේ විදිහට මේ සූත්‍රයේ සඳහන් වුණා. තවත් 아무තු විදිහේ සූත්‍රයක් අසූත්‍ර කොටසක් අපට හමු වෙනවා. දීගනිකාය බ්‍රහ්මජාල සූත්‍රය. එතෙන්දී බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ ගැන මෙන්න මේ ප්‍රකාශයක් කරනවා. ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ අවසානයේදී අර සියලු දෘෂ්ටි ඒ භ්‍රමජාලයට බඹදැලට අහු අහු කළා ඒවා නිෂ්ප්‍රභා කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා උච්චින්න භවනිත්තිකෝ භික්ඛවේ තථාගතස්ස ආයෝ තිට්ඨති යාවස කායෝ තස්සති තාවනං ගච්ඡන්ති දේව මනුස්සා කායත් බෙහෙදා උද්ධං ජීවිත පරියාදානා නනං ගච්ඡන්ති දේව මනුස්සා සේථා භික්ඛවේ අම්බපින්ඩියා වන්ටච්චින්නාය යානිකානිචි අම්බානි වන්ට ප්‍රතිබද්ධානි සබ්බානිතානි සදන්නානි භවಂತಿ යෝමිය කෝඩිකවේ ඉච්ඡින භවනිත්තිකෝ තථාගතස්ස කායෝ තික්ඛති යාවස්ස කායෝ ඨස්සති තාවනං දක්ඛින්ති දේව මනුෂ්‍යා ආයස බෙහෙදා උද්ධං ගීත පරියාදානා නනං දක්ඛින්ති දේව මනුෂ්‍යා මහණෙනි තථාගතයන් වහන්සේගේ කය සිඳින් ලද භවනිත්‍ය ඇතුළ තිබේ භවනිත්‍ය කියලා කියන්නේ කන්නාව එතකොට භවනිත්‍ය සිඳන ලද සිඳන ලදුව තථාගතයන් වහන්සේගේ කය ඔහේ තිබේ කය තිබේ යාවස්ස කායෝ සස්සති තාවනම් දක්ඛින්ති දේහ මනුස්සා. තථාගතයන් වහන්සේගේ කය ඇතිතා සම්තාකල් කය තිබෙනවාද? ඒ තාක් තිබ්‍ය මිනිසියෝ උන්වහන්සේව දකි. කායස්ස බින්දා උද්දන් ජීවිත පරිආදාන. කය බින්දී යාමෙන් පසුව ජීවිතය කෙලවර වීමෙන් මත්තේහි නනං දක්ඛින්ති දේහ මනුස්සා. දිව්‍ය මිනිසියෝ උන්වහන්සේව නොදකි. ඊළඟ උපමාව දෙනවා. සියථා දික්කවේ යම්සේ මහණෙනි අමතින්දියා වන්ටච්චින් ආය. නටුවසින්දලූ අඹවල්ලක යානිකානිච්ච අම්බානි වණ්ඩපටිබද්ධානි යම්තාක් අඹගෙඩි ඒ අඹවල්ලේ නටුවට සම්බන්ධ වී තිබුණාද සබ්බානිතානි සදම්මයානි භාන්ති ඒවාතර නටුව කපනකොට ඒ අඹවල්ලේ ඒ අඹ අඹ ටිකත් ඉන්න ඒ අනුවම යනවා ඒ කියන්නේ ඒවත් සිඳලු සිඳලු සත්‍යයටපත් වෙනවා එසේම අර උච්චින්න භවනෙත්තිකෝ තථාගතයන් වහන්සේගේ කය තිබෙන්නේ සිඳින ලද භව භවනෙත්තිය භවනෙත්තිය ඇතිවයි භවනිත්‍ය සිඳන ලදුවයි තිබෙන්නේ. කියලා මෙන්න මෙතන මේ විදිහට උපමා බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් මෙතන කියන හැටියට දිව්‍ය බ්‍රහ්මාදීන් දකින්නවා තථාගතයන් වහන්සේ ජීවමානව සිටිනකොට. නමුත් මේක අපි තේරුම් ගත යුත්තේ අර කලින් දැක්වූ අර උපමා කීපය අනුවයි අර මුලින් සිඳින ලද ගස උගුලා කෙලින් තබන ලද තල් ගස පිළිබඳ උපමා ඒ බුදු පියාණන් මේ නිමිත්ත පුද්ගලයාගේ එක් එක් ස්කන්ධය පිළිබඳව සඳහන් වෙන්නේ රූප ආදී ස්කන්ධයන් අර උච්චින්න මූල කාලාවත්තුකත අවිජ්ජත එතකොට අන්න අර දැන් තල් ගහක් එහෙම උගුලලා තියෙනකොට ඈතදී කියන හිතන්නේ මේක මේ පැලවෙන මේ වැඩෙන තල් ගසක් කියලා මුලින් සිඳනලාද ගසක් ඈතදී දකින්න කෙනෙක් හිතනවා මේක ඇත්ත වශයෙන්ම මේක ගසක් කියලා ඔය විදිහට ඒ උපමා ඒ අදහසම තමයි මෙතන මේ අඹවල්ල පිළිබඳ උපමාවෙත් කියන්නේ. නටුව කපන ලද අඹවල්ලක් වගේ. මේක මේ දෙවියන් මනුෂ්‍යයන් දකින්නවා කියලා කියන්නේ කුමක් නිසාද? දිව්‍ය මනුෂ්‍යයන් තථාගතයන් වහන්සේ දකින්නවා කියලා කියන්නේ අර ශාරීරිය දැකීම, කය දැකීම. තථාගතයන් වහන්සේ දකින්නවා කියලා මේ බොහොම දෙනෙක් කල්පනා කරන්නේ අන්න කය දකින්න තා. ඒ වගේම මේ සූත්‍රයෙන් නම් සඳහන් වෙන්නේ නෑ අර අවුරුදු 5000කට පස්සේ තථාගතයන් වහන්සේ ආයෙ අපිට දකින්න ලැබෙනවා. කොහොම හෝ වේවා දැන් මෙතන පෙන්වු කරනවා මෙතන යම්කිසි ගැඹුරු ධර්මයක් මේක යකින් තිබෙනවා. ධර්මාභෝධය සඳහා ඊටාම උපකාර වෙන සම්මාදිට්ඨිය පිරිසුදු කර ගැනීමට ඊටාමත්ම උපකාර වෙන කාරණයක් මේ තථාගත ප්‍රශ්නයට බුදු පියාණන් වහන්සේ පිළිතුරු නොදීම පිළිබඳ කාරණේ මේ මේ ප්‍රශ්නේ ගැඹුරට තිබෙන බව අපිට හිතා ගන්න පුළුවන්. මේක ඊටාමත්ම පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් තමයි සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේන යමක සූත්‍රය යමක සූත්‍රය යමක නෙමෙති වික්ෂුන් වහන්සේ කෙනෙකුට එක්තරා පාපක දෘෂ්ටියක් කියලා ඒක කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් වගේ වැරදි අදහසක් ඇති වුණා. ඒ යමක වික්ෂුන් වහන්සේ කල්පන සංසාරණාසි කල්පනා කළා සතහන් භගවතා ධම්මං දේජිතං ආජානාමි යථා කීනාසවෝ භික්ඛු ආයත බේදා උච්චිජ්ජති විනස්සති නහෝති පරම්මරණ. භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අනුව සීනාසෝ භික්ෂුව කය බිඳී යාමෙන් පසු මරණින් මත්තේ උච්ඡේද වෙයි කය බිඳී යාමෙන් පසු උච්ඡේද වෙයි මරණින් මත්තේ නොවේ යන්න ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද හැටියට මම තේරුම් ගනිමි කියලා ওই විදිහට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විමුක්ත භික්ෂුව මරණින් මත්තේ උච්ඡේද වෙනවයි කියන අදහසයි කියලා ওই විදිහට කියමින් ගියා අර යමක භික්ෂුව. යමක ස්වාමීන් වහන්සේ. මේ කාලා අනිකුත් ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ දෘෂ්ටිය ඉවත් කරන්න බොහොම උත්සාහ කළා. එහෙම කවදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ කියලා ඒ විදිහට උත්සාහ කළා. නමුත් බැරි වුණා. බැරි වුණාම මේ මේ වික්ෂුන් වහන්සේලා ගිහිල්ලා මේ සංඝයා වහන්සේලා ගිහිල්ලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ආරාධනා කළා මෙන්න මේව අපේ මේ යමක ආයුෂ්මතුන් වහන්සේට මෙහෙම මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා මේක දුරු කරුණා කරලා ඇවිල්ලා දුරු කරන්නයි කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් මෙතෙන්ට වැඩම කරලා යම් මේ තියෙන ස්වාමීන් වහන්සේගෙන් මෙහෙම මෙහෙම දෘෂ්ටියක් තියනවාද කියලා අහලා ඒක කාරණේ ඇත්ත බව හෙළුණාට පස්සේ ඔන්න ඊළඟට ප්‍රශ්නෝත්තර ක්‍රමයකින් අර මිත්‍යා දෘෂ්ටිය ඉවත් කරන්න උත්සාහ කරනවා. මොකද්ද මේ පළමුවෙන් ඉදිරිපත් කර ප්‍රශ්නෝත්තර ටික අපි අර කලිනුත් අනුරාධ සූත්‍රයේ උපුටා දැක්වූ ඒ බුදු පියාණන් වහන්සේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නමයි. ඒ කියන්නේ ත්‍රිලක්ෂණය ඒ අවස්ථාව වශයෙන් අපි පියවර වශයෙන් දැක්වූ අවබෝධ කරගන්න පහසු වීම සඳහා පළමුවෙන්ම මේ අසාරිපුත් ස්වාමීන් වහන්සේ අහනවා මෙන්න මෙහෙම අපි කෙටියෙන් සැලකගත්තොත් ඇවැත්නි යමක රූපය නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි ඇවැත්නි යමක් අනිත්‍යද එය සැපද දුක්ද දුකයි ඇවැත්නි යමක් අනිත්‍යද දුකද වෙනස් වෙන ස්වභාවයද එය එය මමයේ මාගේ එය එය පිළිබඳව මෙය මගේය මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි සිතා කියා සිතා ගැනීම කියා ගැනීම සුදුසුද සුදුසු නැත කියලා අන්නේ එතකොට පළමුවෙන්ම ත්‍රිලක්ෂණය පිළිබඳ මේ ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් අනාත්ම ලක්ෂණය මතු කරගත්තා. ඒක පළමුවෙනි පියවර. ඊළඟට ඒ මතු කරගත්තු අනාත්ම ලක්ෂණය 11 ආකාරයකින් සම්මර්ෂණය සඳහා යොදවනවා. එහෙමනම් වැටෙන යමක එම නිසා අර යංකින්ච රූපං අතීතානාගත පච්චුප්පන්නං අධ්‍යත්තං වා බහිද්ධාවා ඕලායිකං වා සුකුමං වා හීනං වා පණිතං වා යං දූරේ සම්තිකේවා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒ මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ආදී වශයෙන් යම් යම් යම් රූපයක් අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට අයිතිද ඊළඟට අධ්‍යාත් ආධ්‍යාත්මිකද බාහිරද අධ්‍යාත්මිකං වා බාහිරං වා හීනං වා පනිත් ඕලාරිකං වා සුකමං වා ඖදාරිකද ඕලාරිකද රළුද සියුම්ද හීනද ප්‍රනීතද ළඟ හෝ ඈත හෝ වේද මේ කියන මේ හැම රූපයක්ම රූපස්කන්ධ සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳව මේ මගේ නෙවෙයි මේ මම නෙවෙයි මේ මගේ ආත්මය නෙවෙයි ආදී වශයෙන් සම්මර්ෂණය කරනවා කියලා ඒ විදිහට එක් එක් ස්කන්ධය පිළිබඳව ප්‍රකාශ කරලා එතනින් ඒ විදිහට ඒ ඒ යථාභූත වශයෙන් දැකීම නිසාම නිබ්බිදාව ඇති කරගෙන නිබ්බිදාවෙන් කෙනෙකු විමුක්ත වෙන ආකාරය චීනාශ්‍රව තත්ත්වයටපත් වෙන ආකාරය ඒ දෙවෙනි පියවර වශයෙන් ප්‍රශ්නෝත්තර මාර්ගයෙන් යමක ස්වාමීන් වහන්සේට ඒතු ගැන්වුවා. ඊළඟට තුන්වෙනි පියවර හැටියට ඒකත් අර බුදු පියාණන් වහන්සේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් අසූ ප්‍රශ්න වලට අදාළයි. ඒ ඒ විදිහමයි ඊළඟට අහනවා එහෙමනම් දැන් මේ විමුක්ත භික්ෂුව පිළිබඳව මේ තථාගතවරයා පිළිබඳව මෙන්න මෙහෙම කියන්න පුළුවන්ද යමක මේ රූපං තථාගතෝති සමනුපස්සති. මේ රූපය තථාගතවරයා හැටියට හිතයිද? හිතනවද? නැත්ද? එහෙනම් රූපස්මින් තථාගතෝති. රූපය තුල තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා හිතනවද? නැත්ද? අඤ්ඤතර රූප රූපයෙන් පිට තථාගතයන් වහන්සේ සිටිනවද? නැත්ද? ඊන එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මොකක්වත් නැති කෙනෙක්ද අරූපී අවේදනෝ අසඤ්ඤී අසංඛාරෝ අවිඥානෝ ඒක එහෙමත් නැත් අන්න ඊළඟට තමයි අර නිගමනාත්මක විදියට කාරණේ හොඳට මේත්තු ගන්නන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යමක ස්වාමීන් වහන්සේගෙන් අසනවා මෙන්න මේ ප්‍රශ්නේ. එත්ත තේ ආවුසෝ යමක දිත්තේව ධම්මේ සත්‍යතෝ තේතතෝ තථාගතේ අනුපලබ්ධිය මානී කල්ලන්නුතං වෙය්‍යා කරණං තතහම් භගවතා ධම්මං දේශිතං ආජානාමි යථා කීනාසෝ භික්ඛු කායස්ස බිහිදා උච්චිජ්ජති විනස්සති නහෝති පරම් මරණං ඉතින් මෙහිදී මේ පිළිබඳව අවැත්නි යමක මේ කාරණෙහිලා විතු දෙමෙහිදීම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තථාගත කෙනෙකුන් නොලැබෙන කල්හි අර ඔබ කලින් වහන්සේ කලින් කළ විවරණය ඒ කියන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කර ආකාරයට විමුක්ත භික්ෂුව වික්ෂීනාසව භික්ෂුව කය බිඳීමෙන් මැත්තේ උච්ඡේද වෙයි කියන මේ මතය හරිද? එතෙන්දී පිළිගන්න සිද්ධ වෙන ඒ යමක ස්වාමීන් වහන්සේ නෝහෙතන් නැත ස්වාමීනි කියලා පිළිදෙනවා. නැත ආවැත්නි කියලා පිළිතුරු දෙනවා. ඊළඟට තව අර සරියුත් ස්වාමීන් වහන්සේ හරියට අර ගුරුවරයෙක් පාඩමක් දීලා අවදුරටත් ඒ ගෝලයාගෙන් ඒ කාරණේ හරියටම ස්ථිරවම පිළිතුරු ලබා ගන්නවා වගේ පාඩම් ලබා ගන්නවා වගේ තවත් ප්‍රශ්නයක් ඊළඟට අසනවා. හොඳයි යමක, අයත් යමක. දැන් කවුරුවත් ඇවිල්ලා යම් කිසි කෙනෙක් ඇවිල්ලා ඔබෙන් මෙන්න මෙහෙම ඇසුවොත් ප්‍රශ්නයක්. යෝසෝ ආවුසෝ යමක අරණං කීනාසෝ සෝ කායස බෙදා පරම්මරණ කිං හෝති. එහෙම ප්‍රශ්නයක් ඇහුවොත්. එවැනි යමක මේ අර අර අරහත් සීනාසකයන් වහන්සේ කය බිඳී යාමෙන් මරණින් මත්තේ ඒ තැනකට මොකද්ද වෙන්නේ කියලා එහෙම ඇහුවොත් ඔබ මොකද්ද පිළිතුරු දෙන්නේ දෙන පිළිතුර මොකද්ද ඔන්න ඊළඟට තමයි අපේ ඉතාමත්ම වටිනා නිගමනාත්මක හොඳ පිළිතුරක් මේ යමක ස්වාමීන් වහන්සේගෙන් ප්‍රකාශ වෙන්නේ. රූපං එතකොට මම දෙන්න පිළිතුර මේකයි. රූපං කෝ ආවසු අනිච්ඡං යදනිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තං නිරුද්ධං තදප්ප තදත්ථ ගතං. ඒ විදිහටම වේදනා ආදී අනිකුත් ස්කන්ධය පිළිස. එවැත්නි රූපය අනිත්‍යයි යමක් අනිත්‍යද නම් ඒ දුක යමක් අනිත්‍යද ඒ දුකයි ඒ දුක් යම දුකද ඒ නිරුද්ධ වුණා එය අස්තයට ගියා. එච්චරයි කතාව. එතකොට ඔන්න මේ විදිහටයි මම දෙන පිළිතුර. කතාගත වචනයක්, සත්ව වචනයක්, පුද්ගල වචනයක් මොකක්වත් කිට්ටුවකටත් අහලකටවත් ගලගෙන නැහැ මේ පිළිතුරේ. එපමණක් නෙවෙයි ඊළඟට මෙතෙන්දී ප්‍රකාශ කරන එක්තරා සතුටු ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා මේ මේ යමක ස්වාමීන් වහන්සේ මගේ මා අත වශයෙන් අර කලින් අහපු ප්‍රශ්නේදී ප්‍රකාශ කරන්නේ කලින් මට මෙන්න මෙහෙම මිත්‍යා දෘෂ්ටියක් තිබුණා අර විදිහට අර තථාගතයන් වහන්සේ මරණ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මරණින් මත්තේ විමුක්ත භික්ෂුව උච්ඡේද වෙයි කියලා ඒ විදිහේ වැරදි අදහසක් මගේ තිබුණා පාපක දෘෂ්ටියක් ඒ අවිද්‍යාව නිසායි නමුත් මේ ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනය අහලා ඒ පාපක දෘෂ්ටියත් ඉවත් වුණා. ඊළඟට තව වචන කීපයක් ප්‍රකාශ කරනවා ධම්මෝච මේ අபிසමිතෝ. ඒ අදහස එයින් කියවෙන්නේ සෝවාන් මාර්ග ඵලයක් ලැබුවා. එතකොට එතනින් නැවතුනේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. එතකොට මේ දැන් සෝවාන් වෙලා ඉවරයි අර ප්‍රශ්න උත්තර ටික ඉවර වෙනකොට. මේ අර අර පාපක දෘෂ්ටියක් අරගෙන අනිත් ස්වාමීන් වහන්සේලටවත් හික්මවන්ට බැරි වුණු භික්ෂුන් වහන්සේ කෙනෙක් නේ. ඊළඟට සාරිපුත්‍ර සාමණේරස ප්‍රකාශ කරන හොඳයි සාදු සාදු කියලා ඒ පිළිතුරු වලට ඒවා පිළි අරගෙන සාරිපුත්‍ර සාමණේරස ප්‍රකාශ කරන හොඳයි මම මේ කාරණේ තවදුරටත් පැහැදිලි වීමට මම උපමාවකුත් දෙන්නම් කියලා. ඒ උපමාවත් ඉතාමත්ම වටිනා ගැඹුරු උපමාවක්. මෙන්න මේකයි උපමාව. අනේ යම්කිසි ගෘහපතියෙක් හෝ ගෘහපතියෙක් ගෘහපති පුත්‍රයෙක් සිටිනවා ගහපති හෝ ගහපති වා ගහපති පුත්තුවා බොහොම ධනවත් බොහොම භෝග සම්පත් ඇති ඒ වගේම හොඳ හොඳ ආරක්ෂා සංවිධාන ඇතිව ජීවත් වෙන ගෘහපතියෙක්. ඒ ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයාට යම්කිසි සතුරෙක් ඇති වෙනවා. සතුර ඇති වුණාට මොකද ඒ සතුර එලි කරන්නේ නැහැ තමාගේ සතුරුකම. ඒ වෙනුවට මේ සතුර කරන්නේ කල්පනා කරනවා මට මේ මේ පුද්ගලයා මරන්න නම් විශ්වාසයට අරගෙනයි මරන්න ඕනේ කියලා බොහොම ගරුසැලකිලි ඇතිව ලං වෙලා උපට්ඨහයන් මේ බන්ති අනං බන්ති මම ඔබ වහන්සේට උපස්ථාන කරන්නම් කියලා පවරනවා. අර ගෘහපතියත් ඒක පිළිඅරගෙන උපස්ථායකයෙක් හැටියට යොදවනවා. ඒ වගේම මේ තැනත් බොහොම කීකරුව උබ්බුත්ථායි පච්චානිපාති චින්කාර පටිස්සාවි මහාපචාරී කියවාදී ආදී වශයෙන් දක්වන ආකාරයට අර ස්වාමියාට කලින් නැගිටිමින් පසුව නිින්දට යමින් කියන කියන දේ වැඩ කටයුතු කරමින් ඊළාට බොහොම මනාපංගමින් හැසිරමින් ප්‍රිය වචන දොඩමින් ওই විදිහට උපස්ථාන කරනවා. එතකොට මේක දැකලා අර ස්වාමියා අර ගුරුපති හෝ ගුරුපති පුත්‍රයා හිතා ගන්නවා මේ මගේ හොඳ මිත්‍රයෙක් කියලා බොහොම සුහද කෙනෙක් කියලා විශ්වාසය ඇති කරගන්නවා. යම් අවස්ථාවක අර පුත්‍යා සතුරු පුද්ගලයා තේරුම් ගත්තා නම් දැන් ඉතින් මට හොඳට විශ්වාසයයි මේ පුද්ගල විශ්වාසය අරගෙන තියෙන්නේ කියලා දැනගත්තා නම් අන්නේ අවස්ථාවේදී තියුණු ආයුධයක් අරගෙන අර තමන්ගේ ස්වාමියා කන්න සිටින වෙලාව බලලා මරනවා. ඊළඟට ඔන්න ප්‍රශ්නෝත්තර ක්‍රමයේ ආසාරුනේ ඒකයි උපමාව. ඊළඟට ප්‍රශ්න ඒක අනුව ඒක උඩ ප්‍රශ්න කීපයක් නගනවා. යමක ස්වාමීන් වහන්සේගෙන් උත්තර ලබා ගැනීමට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කුමක්ද යමක සිතන්නේ? දැන් අර අර සතුරු පුද්ගලයා අර ගෘහපතියා හෝ ගෘහපති පුත්‍රයා වෙත එළඹිලා මම උපස්ථාන කරන්නම් කියලා ඒ පැවසු අවස්ථාවේ ඊ අවස්ථාවේ ඔහු වදකෙක් නොවේද? වදකයා නමුත් අර අර ගෘහපතිය දැනගෙන හිටිය නැති එක පමණක් නොවේද මෙතන කාරණය? ඒක එහෙමයි කියලා අමත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අර පැවරු අවස්ථාවේ වගේම අර උපස්ථාන කරන අවස්ථාවේ තර පුද්ගලයා වදකයාම නේද? අර සේවකයෙක් හැටියට හිටියට වදකයා. ඒකත් එහෙම බව පිළිගන්නවා. ඊළඟට මරණ අවස්ථාවේ ඒක අහන්නම දෙයක් නෑ ඒ වගේ වදකයාමයි. නමුත් වදකයා බව තේරුම් ගත්තේ නැහැ ස්වාමියා. ඔච්චරයි වෙනස. මේ වදකෙක් මේ උපස්ථාන කරන්නේ. නමුත් මිතුරෙක් හැටියට, සුහද කෙනෙක් හැටියට හිතාගෙනයි අර විදිහට උපස්ථානය තබාගත්තේ. ඔන්න එතකොට මේ ඊළාට උපමේය සම්බන්ධ කරනවා. ඒව මේව කෝ ආවුසෝ යමක. අසුතවා පුසුජ්ජනෝ රූපං අත්තතෝ සමනුපස්සති. මේ එක් එක් ස්කන්ධේ ආත්මය හැටියට සලකනවා. ඒ වගේම සෝ අනිච්ඡං රූපං අනිච්ඡං රූපාන්ති යථා භූතං නප්පජානාති දුක්ඛං රූපං දුක්ඛං රූපාන්ති යථා භූතං නප්පජානාති අනත්තං රූපං අනත්තං රූපාන්ති යථා භූතං නප්පජානාති සංඛතං රූපං සංඛතං රූපාන්ති යථා භූතං නප්පජානාති වදකං රූපං වදකං රූපාන්ති යථා භූතං නප්පජානාති ඒ වගේම අසුතවත් ප්‍රසද්ධනය මේ අනිත්‍ය රූපය අනිත්‍යයි දැන් යථා භූත වශයෙන් දන්නේ නැහැ දුක් සහිත මේ රූපය දුක කියලා තේරුම් ගන්නේ නැහැ. අනාත්ම ඒක අනාත්ම හැටියට තේරුම් ගන්නේ නැහැ. ඒ වගේම සංකත දෙයක් වූ මෙය සංකත බව තේරුම් ගන්නේ නැහැ. වදකේ බඳු මේ රූපය වදකේ බව තේරුම් ගන්නෑ. එතකොට ඒකයි අශෘතවත් පුතඥයාගේ ආකල්පය. එහි ප්‍රතිඵලය ඊළඟට දක්වනවා. ඒ නිසා මේ අශෘතවත් පුතඥයා ස්වરૂපං උපේති උපාදීයති අදිත්‍ථාති යත්තාමේ ඒ රූපයට ලං වෙනවා රූපය අල්ලා ගන්නවා. රූපය පිළිබඳව මේ මගේ ආත්මයයි කියලා හිතා ගන්නවා. ඒ විදිහටම එක් එක් ස්කන්ධය පිළිබඳව වැරදි අදහසක්, වැරදි ඇල්මක් ඇති කර ගන්නවා. එම නිසා ඒ අසුත ප්‍රත්‍යඥයා ඒ ඒ කාර ඒ ඒ විදිහේ ඒ ඇති කරගත්තු මිත්‍යා කල් සංකල්පනාව නිසා දීර්ඝ කාලයක් දුකට දුකට භාජනය වෙනවා. ඊළඟට සුතවත් ආර්ය ශ්‍රාවකයා පිළිබඳව ප්‍රකාශ කරනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයා සෝ රූපං න සෝ රූපං න අත්තතෝ සමුපස්සති රූපය ආත්මය හැටියට බලන්නේ නැහැ දකින්නේ නැහැ සලකන්නේ නැහැ ඒ වගේම අනිච්චෝ අනිච්ඡං රූපං අනිච්ඡං රූපන්ති යථා භූතං පජානාති දුක්ඛං රූපං දුක්ඛං රූපන්ති යථා භූතං පජානාති අනත්තං රූපං අනත්තං රූපන්ති යථා භූතං පජානාති සංකතං රූපං සංකතං රූපන්ති යථා භූතං පජානාති වදකන් රූපං වදකන් රූපං තියථා භූතං පජානාති. ඒ වගේම අර සුතවත් ආර්ය ශ්‍රාවකයා අනිත්‍ය වූ රූපය අනිත්‍ය හැටියට තේරුම් ගන්නවා, දුක් සහිත රූපේ දුක් බව තේරුම් ගන්නවා, අනාත්ම බව තේරුම් ගන්නවා, සංකත බව තේරුම් ගන්නවා, වදකේක් බව තේරුම් ගන්නවා. ඒ විදිහට ඒ තේරුම් ගැනීම නිසා ඒ ආර්ය බුද්ධලයා ඒ බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. කියලා ඔන්න විදිහට අර උපමා උපමේය හොඳට සංසන්දනය කළා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කාරණේ හේතු ගැන්වුවා යමක ස්වාමීන් වහන්සේට. අත්ත වශයෙන් අර මේ එක් එක් ස්කන්ධය කලින් ඉඳලම වදකිය. නමුත් වදක බව දැනගෙන නැතුව ආත්මය මම මාගේ කියලා කියා ගන්න තත්ත්වයක් ඒ සාමාන්‍ය ලෝකයා තුල තිබෙන බවයි පිළිපැයි. මේ දේශනාව අවසන් වෙනකොට යමක ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම හපුදු ප්‍රකාශයක් කරනවා. මෙන්න මෙහෙම දේවලුත් වෙනවා ආවත්නි කාර්ය පුත්‍ර. ඔබ වහන්සේ වැනි ඒ සබ්‍රහ්මචාරීන්ට හිතකාම වූ වැඩදායක වූ අනුකම්පක වූ අය හිතවතුන් සිටින අයට මෙහෙම දෙයක් වෙනවා කොහොමද කොහොමද දෙයක්ද ඔබ වහන්සේගේ මේ දේශනාව අහලා මගේ සිත ආශ්‍රයයන්ගෙන් මිදුණා රහත් වුණා සමහර විට සම්දිට්ඨික ධර්මයේ සම්දිට්ඨික අකාලික ඒහිපස්සික ආදී ගුණ ගැන සැක කරන මේ යෝගිය මේක සමහර විට මේ මහ පුදුමයක් වගේ වෙන්න පුළුවන් මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ අර අනිත් භික්ෂුන් වහන්සේලාට හික්මවන්න බැරි මහා වැරදි පාපක දෘෂ්ටියක් ඇති යමක භික්ෂුවකගෙන්. ඉවර වෙන්නේ අරහත් බව ප්‍රතිඥා බවට ප්‍රතිඥා දෙන ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන යමක සාමණේරයන් කෙනෙකුගේ. එතකොට ඔන්න විදි තත්වයක් මේ මේ තේනවා අපිට මේ යථාගත වරයාගේ මරණයෙන් මතු තත්වය පිළිබඳ මේ අව්‍යාකට ප්‍රශ්නේ යට කොයි තරම් වටිනා ධර්ම කොටාදයක් තිබෙනවද කියලා. මේවට සමහරව අත ගහන්න බයයි. යම් කිසි බීතියක් තිබෙනවා. සමහර විට ශ්‍රද්ධාව නිසා ප්‍රඥාව නැති ශ්‍රද්ධාව ප්‍රඥාවෙන් බල බලයක් නොලැබූ ශ්‍රද්ධාව නිසා මේ ප්‍රශ්නයට අත ගහන්න බව බයයි සමහර කෙනෙක්. නමුත් මේක තුල තිබෙන්නේ අය සම්මාදිට්‍ය පිළිදුදු වෙන වටිනා ධර්ම කොටස රාශියක්. ඒක නිසා තමයි අර යමක ස්වාමීන් වහන්සේ රහත් වුනේ. එතකොට මෙන්න මේ මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවනි මේ සූත්‍රයේ ආශ්‍රයනොත් මේ අභ්‍යාගත ප්‍රශ්නවලදී බුදුරජාණන් වහන්සේ මේ අභ්‍යාගත ප්‍රශ්නවලදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ මේ විසඳුම ඇත්ත වශයෙන්ම ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර දේශනා වශයෙන් සැලකිය හැකි බව. මේ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර දේශනා කියලා කියන්නේ අර සත්ව පුද්ගල කියන ඒ සාමාන්‍ය ලෝකයේ තියෙන ව්‍යවහාර. ඒ වයින් ඉවත් වෙලා බුදු ධර්ම ස්වභාවයක් හැටියට චතුරාර්ය සත්‍ය දේශනාවම මතු කරවන ඒ වගේම මේ සත්ව පුද්ගලයේ ආදී කිසිවක් නැති තත්වයක් හඟවන දේශනා. මෙන්න මේ දේශනා සාමාන්‍යයෙන් ලෝකයාට දියගෙන දෙන දේවල්. ඒක නිසා තමයි අර අනාගතය බලවා දාලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ බුද්ධ කාලයේත් මේවා තේරුම් ගැනීමට අපහසුව නොයෙකුත් පටලැවිලි තිබුණු බව හෙළි වුණා. ඒ වගේම විශේෂයෙන්ම අනාගතයේදී මේ මෙබඳු මේ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනා දේශනා වලට ඒ අනාගත භික්ෂුන් වහන්සේලා න සුසු සම්ති න සෝතං ඕදහන්ති න අඤ්ඤා චිත්තං උපට්ඨපෙස්සන්ති කියලා එහෙම සඳහන් වෙනවා. මේවට කන් දෙන්නේ නැහැ. මේවට අහුම්කම් දෙන්න කැමති වෙන්නේ නැහැ මේවට කන් නමන්නේ නැහැ මේවා තේරුම් ගන්න උත්සාහවත් කරන්නේ නැහැ කියලා උත්සාහයක් කරන්නේ නැහැ කියලා එතකොට මෙන්න මේ ධර්මයේ ඊටාත්ම ගැඹුරු අංශයක් පිළිවෙන මේ කාරණය කියන අපට තවදුරටත් හිතාගන්න තේරුම් කරන්න පුළුවනි දැන් ඔන්න ඒ මහදෙය්‍යම මහදෙය්‍යම කියලා කියන්නේ දෙයයන්ගේ තොවිලයක් ඒ දෙයයන්ගේ තොවිලයක් ඉවර වෙන එළි වෙන ගානේදී ඇදුරා එක්තරා විදිහක ත්‍රාස ජනක වැඩක් කරනවා. පන්දමයි දුම්මල අහුරයි අරගෙන ගේ පුරා යමි ඔය ඇඳපුටු මේස යටට අල්මරි යටට පොත්පෙට්ටි වලට මල්බලි වලට හැම එකටම දුම් දුම්මල පාරවල් ගහනවා මහා ගිනිතෙල් නගිනවා සමහර කෙනෙක් බය වෙනවා මේ ඇදුලා ගේ ගිනිතයන් හදනවා දෝකේ අන්නේ විදිහටම දෙවි මිනිසුන්ගේ සිත්වල තිබෙන සක්කාය දිට්ඨිය දුරලීමට අර අදුර අර විදිහට කරන්නේ අර ගේ ගිනි තියන්න නෙවෙයි යක්ෂ ප්‍රේත භූත දෘෂ්ටි ඉවත් කිරීමට. ඒ වගේම මේ තිලවගේ දුරාණන් වහන්සේට දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වූ බුදුරජාණන් වහන්සේටත් කොයි විදිහෙම දුම්මල ගැහිමක් කරන්න සිද්ධ වුණා. කුමකටද දුම්මල ගැහුවේ? මේ භාෂා ව්‍යවහාරයට, මේ භාෂාවේ තිබෙන යම් යම් වචනවලට, මේ භාෂාව උපයෝගී කරගෙනයි මේ ධර්මය දේශනා කළේ. නමුත් අතර්කාවචර ධර්මයක්. භාෂාවේ ව්‍යාකරණයට, තර්කයට යට වෙන්නේ නැති. ඒවායේ ගැඹුරු ඒවා ගැඹුරටම විග්‍රහ කරන විදිහේ මහා පුදුම ධර්මයක් මේක අතර්කාවචර දේශනා. ඒක නිසා තමයි අර සතර කොන් ප්‍රශ්න වලින් කිට්ටු කරන්න බැරි මේ ධර්මයට. ඒවා ඉක්මවල යනවා. සත්‍ය ප්‍රඥාක්තිය ඉක්මවල ගිය රහතන් වහන්සේ. අර සංකාර වටේන් ප්‍රඥාප්තිය ආදීන් ඒවා ඉක්මවල ගිය. අන්නේ බඳු තත්ත්වයක්. එතකොට ඒක නිසා තමයි අර දුම්මල පාරවල් ගැහුවා මේ අත්තා කියන වචනේට බුදුරජාණන් වහන්සේ සමහර විට දුම්මල පාරවල් ගහලා තිබෙනවා. ආත්ම කියන වචනේ ලෝකයා ඊටම ප්‍රිය කරන වචනයක්. බුදුරජාණන් වහන්සේටත් මේ වචනේ යොදන්න සිදු වුණා. ධම්මපදයේ අත්වග්ග කියලා වෙනවම වර්ගයකුත් තිබෙනවා. නමුත් අත්ත කියලා කියන්නේ අර නිත්‍ය ආත්මයක් කියන ඒ අදහසින් නෙවෙයි. තමා කියන එක. සමහර කෙනෙක් ওই ධම්මපදයේ අත්තා කියන වචනය සඳහන් වෙන තැන් ඒ ආත්මයක් කියන අදහසින් විග්‍රහ කරන්න ගිහින් අමාරු වෙන අවස්ථාවලුත් තිබෙනවා. දැන් අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාථං ලබති දුර්ලභං කියන ඒ ප්‍රබඳු ගාථාවල ඒ අත්තා වගේ තියෙන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ සමා තමා තමාගේම ගැලවුම් කාර්යයයි කියලා. අත්තාහි අත්තනෝ නාථෝ වෙන වෙන වෙන පිට ගැලවුම් කාර්යයක් කවුද කොහේද? තමා හොඳට দমনය වුණාම හොඳ ගැලුම්කාරයෙක් ලබා ගන්නවා කියන ඒ විදිහ අදහසක්. එතකොට මේක දැකලා සමහර කෙනෙක් ආත්මය කියලා ගන්නවා. නමුත් බාලවග්ගිය සඳහන් වෙනවා පුත්‍රාමත්ති ධනං අත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාවි අත්තනෝ නත්ති කුතෝ පුත්‍රා කුතෝ ධන. තමාට මට පුතුන්නේ සිටිනවා ධනය තිබෙනවා කියලා මොඩයා හිතනවායි. නමුත් තමාට තමාවත් නැත. එතෙන්දි ප්‍රකාශ කරන තමාට තමාවත් නැත. පුතුන් සාධනය කොයින් අන්න ඒ බඳු තැන්වල ඒකට කලින් ප්‍රකාශ වුණ අත්තාහි යත්නෝනාතු තමා තමාගේ ගැලුම් කාර්යය. මෙතෙන් ප්‍රකාශ වෙන තමාට තමාවත් නැත. අන්න විදිහට අර අර වචනවල නිසා වචන නිසා ලෝකයා ඇති කරගත හැකි වැරදි අදහස් සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේට ඒවා ඒවා කපා හැරීමට සිද්ධ වුණා. ඒ වගේම තමයි අර සත්‍ය කියන වචනේ දැන් අපි ඒක දිගින් දිගට අපි ඒක විග්‍රහ කළා නේ නිරුක්ති ආදී දක්වමින් සත්‍ය කියන වචනේ. ඒ වගේම තමයි තථාගත කියන වචනේ. තථාගත කියන වචනේ යට කොච්චර කොයිතරම් උත්සාහ කළත් අර කක්කාය දිච්චිය හැංගිලා තිබෙනවා. ඒක නිසා තමයි අර වගේ ප්‍රශ්න අහන්නේ. ඒක නිසාම තමයි තථාගත වචනය පිළිබඳව මේ විදිහේ අර ධර්මානුකූල කාරණා පිළිබඳව ගැඹුරට එලි කර කරන තේරුම් ගන්නව පව බය වෙන්නේ කෙනෙක්. සක්කාය දිට්ඨියවල තුල ඉලගගෙන සිටිනවා. තථාගත. ඒ වගේම වචනයක් තමයි ලෝක කියන වචනය. ලෝක මේ ලෝකයේ පිළිබඳව අදහස ඒ ලෝක කියන වචනයට බුදු පියාණන් වහන්සේගේ ඇහු දුම්වල පාරවල් කීපයක් අපි කලිනුත් අපට හමු වුණා. අර සලායතනේ ආශ්‍රයෙන් ලෝකේ හැඳුන්වූ තැන්. ඒ වගේම අර අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ ආදී වශයෙන් අර අව්‍යාකට වස්තු වලම තිබෙන ලෝකය සසතෝ ලෝකෝ අසසතෝ ලෝකෝ අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ ආදී වශයෙන් ලෝකයේ සදාකාලිකද සදාකාලික නොවේද ලෝකය අන්ත සහිතද එහෙම නැත්නම් අන්තයක් නැද්ද ආදී වශයෙන් මේ අසූ ප්‍රශ්න ඒ හැම එකදීම අර ලෝකය කියලා ගත්තේ මේ අය සාමාන්‍ය සම්මුතියේ ජීවන මේ ලෝකයක්. සාමුති ලෝකයේ හැටියට තක්කවාල ලෝක කියලා ඔය අටුවාවල ඒක තෝරන්නේ. නමුත් පුදු පියාණන් වහන්සේ ගැඹුරු වශයෙන් මේ ලෝකපදයේ විග්‍රහ කරලා දක්වුවා මේ සලායතන ආශ්‍රයෙන්. ඒකට ඉතාමත්ම වටිනා සූත්‍රයක් සඳහන් වෙනවා සලායතන සංයුත්තේ සලායතන සංයුත්තේ එක්තරා සූත්‍රයක් තිබෙනවා බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශනයක් සංඝයා වහන්සේලා ඉදිරියේ කරනවා යේ නාහම් භික්කවේ ගමනින ලෝකස්ස අන්තං ඥාතයන් දත්තයන් අත්තයන්ති වදාමි නච්චපනාහම් භික්කවේ අපත්වා ලෝකසාන්තං දුක්ඛසාන්ත කිරියන් වදාමි. මහණෙනි මම ගමන් කිරීමෙන් ලෝකෙහි කෙලවරට පැමිණිය හැකියයි නොදාරමි. එසේම ලෝකයේ කෙලවරට නොපැමිණ දුක් කෙලවර කිරීමක්ද නැතයි ප්‍රකාශ කරන්නේ. මේක බැලුවහම ප්‍රේරිකාවක් වගේ. ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට එන්නත් බෑ. හැබැයි ලෝකයේ කෙලවරට නොපැමිණ දුක් කෙලවර කරන්නටත් බෑ. මෙහෙම ප්‍රකාශ කළා බුදු පියාණන් වහන්සේ ආසනෙන් නැගිටලා විහාරයට වැඩම කළා. අර කලින් බොහෝ සූත්‍රවල ওই විදිය ස්වභාවයක් තියෙනවා ක්‍රමයක් තියෙනවා. මේ බොහෝ විට ඒ අර Tamanගේ ශ්‍රාවකයන් වහන්සේලා ලවා මේ ධර්මයේ විග්‍රහ කරවන්නට එක්තරා අභ්‍යාසයක් දීමට වෙන්න ඕන. එතකොට එහෙම ප්‍රකාශ කරලා බුදු පියාණන් වහන්සේ විහාරයට වැඩම කළාට පස්සේ ඒ සිටි සංඝයා වහන්සේලා එකතු වෙලා අනේ මේ තරම් මේ කෙටියෙන් ප්‍රකාශ කළා මේ මහා ගැඹුරු ධර්මයක් අපිට මේක තේරෙන්නේ නැහැ කොහොමද දැන් මේකේ අර්ථය ගැඹුරින් තේරුම් ගන්නේ කොහොමද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආයාචනා කරනවා. උන්වහන්සේත් අර අනිකුත් සූත්‍රවල වගේම ටිකක් අදිමදි කරලා නමුත් ඉදිරිපත් වෙලා ඔන්න ඊළඟට විවරණය දෙනවා. අර බුදු පියාණන් වහන්සේ දේශනා කළ කෙටි පාඨයේ විවරණය මා තේරුම් ගන්නේ මෙහෙමයි කියලා ගේන කුආවුසෝ ලෝකස්මින් ලෝකසඤ්ඤේ හෝති ලෝකමානි අයං උච්චති අරියස්ස විනේ ලෝකෝ කියන නකෝ ආවසෝ ලෝකස්මින් ලෝක සංඤීහෝති ලෝකමානි. චක්ුණා කෝ ආවසෝ ලෝකස්මින් ලෝක සංඤීහෝති ලෝකමානි. සෝතේන, ඝානේන, જીවහාය, කායේන, මනේන ලෝකස්මින් ලෝක සංඤීහෝති ලෝකමානි. යේන කෝ ආවසෝ ලෝකස්මින් ලෝක සංඤීහෝති ලෝකමානි අයං උච්චති අරියස්ස විනේ ලෝකෝ. ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන විග්‍රහය මේකයි. එවත්නි යමකින් යේනකෝ අවසු ලෝකස් යමකින් ලෝකයේ පිළිබඳව එහෙම නැත්නම් ලෝකයෙහි ලෝක සංඥාවක් ලෝක මානයක් ලෝකයේ කියලා කියන මානයක් ගැනීම ඇතිරිවි ඇති කරගන්න ඇති වෙයිද ඇති කරගන්නේද අන්න ඒ බඳු අන්න එයම මම ලෝකයේ හඳුන්වනවා එය ආර්ය විනයෙහි මේ ආර්ය ව්‍යවහාරයට අනුව ආර්ය ශික්ෂණයට අනුව එය ලෝකයේයි කියනු ලැබේ කුමකින්ද ලෝකය පිළිබඳ සංඥාවක් ඇති වෙන්නේ? කුමකින්ද ලෝකයක් මැනින්නේ? ඇස, කන, නාසය, දිව, කය, සිත, මනස කියන ඔන්න හය. එතකොට මේ මේන් පෙනෙනවා අර ලෝකයේ පිළිබඳව දුන්න විග්‍රහය හරියටම යෝනිසෝ මනසිකාරය අනුව දුන්න විග්‍රහයක්. අර අව්‍යාකට ප්‍රශ්නවල ලෝකය හැඳින්වුවේ අයෝනිසෝ මනසිකාරය. ඔය දැන් ලෝකයා මේ කාලෙත් ඔය විද්‍යාඥයින් එහෙම මේ නොයෙකුත් ආකාරයෙන් මේ ලෝකයේ කෙලවරට යන්න යන්නේ අර අයෝනිසෝ මනසිකාරයෙන් හිතාගත්තු ලෝකයක්. ඒ චක්‍රවාල ලෝකයේ ආදි වශයෙන් දක්වන ඒ ලෝකය. බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා මේ ඊළඟට මේ දේශනාව මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කළ දේශනය අර භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සැලකරාම බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම සම්මත කරලා දාලා. එතකොට මේක බුද්ධ දේශනාවක් පමණ තමයි සත්‍ය එකක් හැටියට පිළිගත්තු දෙයක්. මේ නැගෙන්නේ අර සලායතන ආශ්‍රයෙන් මේකෙත් මේ සලායතන ආශ්‍රයෙන්මයි ලෝකයා ලෝක සංඥාවක් ඇති කරගන්නේ. ලෝකය කියලා මැනීමක් ඇති කරගන්නේ. ලෝකමානී කියලා කියන්නේ මේ කාලේ කියන ලෝකමාන්‍ය නෙවෙයි ලෝකයක් මැනීම. ඒක අපිට උපමාවක් ගත්තොත් ඒක නිදසුනක් ගත්තොත් දැන් ලෝකයේ හැම රටකම වගේ දිග පළ දිග මැනීම ආදියට භාවිතා වෙන ඒ මිනුම් දණ්ඩ කුමක්ද අඟල වියත අඩිය රියන, බඹය මේවා මේ කය ආශ්‍රය. මේ ශරීරය ආශ්‍රය කරගෙන මේ ශරීරය ආශ්‍රයෙන් මේ ඒක තමයි මිනුම් දණ්ඩ. ඒ වගේම ඇහත් මිනුම් දණ්ඩ කරගෙනයි මේ ලෝකයක් මනින්නේ. ওই විදිහට මේ ඔක්කොම ලෝකයේ තිබෙන මිනුම් දඬු මේ එක් එක් ආයතනයන් ආශ්‍රය කරගෙන. අන්න ඒක නිසා තමයි මේක යෝනිසෝ මනසිකාරයෙන්ම කළ ලෝක විවරණයක්. ලෝකයේ කියන පදේ පිළිබඳ විවරණයක්. මේක පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් තමයි ලෝකයේ මේ කෙනෙක් ඔය හිතාගන්නේ මේ එක ලෝක හරියට ඒව අර ඝන සංඥාවෙන් ගත්තු අදහසක් තමයි මේ සාමාන්‍ය සම්මුති ලෝකයේ. මේ ඝන සංඥාවෙන් ගත්තු අදහස නිසාම ඒවායේ සත්‍යතාවක් නැහැ. මක් නිසාද මේ ලෝකයේ ලෝකයේ පවතින ලෝකයේ පැවැත්ම හිපිටින්ම හට ගැනීම නැතිවීම කියන ඒ ධර්මතාවෙන් යුක්තයි. ඒ ධර්මතාව අමතක කිරීමෙන් තමයි ඝන සංඥාව ඇති වෙන්නේ. දැන් යම්කිසි විද්‍යා ප්‍රදර්ශනයක් බැලීමට ගිය දෙන්නේ ඒ ප්‍රදර්ශනයේ තිබෙන මැජික් කේතලයක් දිහා බලාගෙන සිටිනවා. මැජික් කේතලයකින් වතුර වැක්කිරෙනවා යම්කිසි භාජනයකට. එක්කෙනෙක් බලාගෙන ඉන්න මැජික් කේතලයේ හිස් වෙනකන්, තව කෙනෙක් බලාගෙන ඉන්න භාජනය පිරෙනකන්. මේ දෙකම සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව? අර මැජික් කේතලයෙන් වැක්කිරෙන වතුර ධාරාව තුලින් හැඟවිලා යම් කිසි බටයක් උඩට යනවා. ඒක නිසා මැජික් කේතලේ හිස් වෙන්නේත් නැහැ. අර වතුර භාජනයේ පිරෙන්නේත් නැහැ. ඕකමයි ඕක මැජික් කේතලේ කියලා කියන්නේ. ওই විදිහේ දේවල් ওই විද්‍යා ප්‍රදර්ශනවල එහෙම තිබෙනවා. ඔන්න ওই විදිහට තමයි මේ ලෝකය. මේ ලෝකයේ සංවට්ට විවට්ට වශයෙන් අපි ගත්තොත් ඒක පුළුල් අර්ථයකින් සංවට්ට විවට්ට වශයෙන් මේ මහා ලෝක සක්වලවල් සක්වල කියන වචනින්ම තේරෙනවා ඒ චක්‍රාකාරයක් ලෝකයේ ප්‍රවර්තනයේ චක්‍රාකාරයි. සක්වල කියන වචන වලත් තිබෙනවා සංවට්ඨ විවට්ඨ හැම එකෙම අර වට්ට කියන වචනේ සඳහන් වෙනවා චක්‍රාකාරයි අර උද්‍යබ්බය කියලා කිව්වා වගේම තමයි එතකොට ඒ එක ලෝක ඒ සක්වලයක් විනාශ වෙලා යනවා ඊළඟට තව සක්වල වල තව බ්‍රහ්ම විමාන ආදී මතු වෙනවා ওই විදිහට ලෝකයේ එහෙම් පිටිම පැවැත්ම අර හට ගැනීම නැතිවීම කියන දෙක දෙක උඩයි පවතින්නේ. ඒක චක්‍රයක්. ඒකට චක්‍රයක් නම් මේකේ කොනක් දකින්නේ කොහොමද? මේක මේක සදාකාලික හෝ සදාකාලික නොවන බවක් කියන්නේ කොහොමද? මේ ප්‍රශ්නේම වැරදි. දුජ්ජති පලුජ්ජති තිරෝකෝ කියලා බුදු පියාණන් වහන්සේ දුන්න නිර්වචනය හරියටම හරි. මේක බිඳි බිඳි යන සිඳි බිඳි යන දෙයක්. ඒ බිඳින බව අමතක කරලා සමුදේ පක්ෂයේම හිත පිහිටුවාගෙනයි සාමාන්‍ය අසුතවත් පුතඥයා ලෝකය කියලා සම්මුති ලෝකයක් හදාගෙන ඉන්නේ. නමුත් මොහොතක් පාසා මේක අර ඇතීම් නැතිීම් දෙකම පෙළෙනවා. ඒකෝට ඒකම තමයි දැන් මේ ආශ්වාස ප්‍රශ්වාසයේ තිබෙන්නේ මේ ශරීරයේ මේ හැම එකෙම තිබෙන්නේ අර උද්‍යප්පේ ස්වභාවයයි. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ අර ලෝකීය පිළිබඳව අලුත් විග්‍රහයක් ආර්ය විනී ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකීය විග්‍රහ කරන්නේ මේ සලායතනයන් ආශ්‍රය කරගෙන. මෙයින්ම ඊළඟට දැන් එතනට අහු වෙනවා මනස මනසත් ධර්මයෙන්. එතකොට මෙතනින් මේ හැම එකක්ම අහු වෙනවා මේ සලායතනයට. සලායතනෙ පිට කිසිවක්ම නැහැ. ඔන්න මේ විදිය තත්ත්වයක් අපි දැනට කාලය අවසන් වෙගෙන යන නිසා අපි අදට එතනින් නතර කරනවා. ඊතාවතා චම්හි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බි දේවානං දන්තු සම්බුද්ධං. ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්තුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්තුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි